ආයෝජකයෝ ගෙවන්න ඕන පිටරට. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ආයෝජකයන්ට ඉඩම් විකුණන්න ඕන. ඒ බද්ධ තියෙන්න ඕන. ආයෝජකයන්ට ඉඩම් වෙන විදියකට කනුදුණු කරන්න ඕන. ඒකින්ද තමයි නැත්තම් ගාල්ල කොටුව දකුණු වෙරළබඩ ඉඩම් ටික ලංකාවේ තියෙන ලස්සන ප්‍රදේශ ටික මේ ඔක්කොම විදේශිකයන්ට අයිති. ඒකට ආපහු මේ රටක් යටත් කරගන්න ඕනේ නෑ. ඉඩම් අයිති ඔවුන්ගේ. අපි ඔවුන්ගේ කුලිකාරයෝ විතරයි. බදු කාරයෝ. එහෙම නැත්තම් මේකෙන් කෙටි කාලේ විදේශ විනිමයක් ලැබෙයි. හැබැයි මේකෙන් බරපතල දිගු කාලීන ආනිසංස ආම්දුරනේ ඇති වෙනවයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපිට මේ යෝජනාවකට මේ මේ ගැන අපේ අය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙපාරක් හිතන්න ඕනේ. මේ වගේ අයවැයකදී තමන්ගේ ඡන්දය පාවිච්චි කරනකොට